පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සති දෙකේ අපි කතා බහ කළේ මුල් සතියේ කතා කළා බෝධිපාක්ෂික ධර්ම කියන මාතෘකාව ආරම්භ කරලා බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ මූලික පැහැදිලි කිරීමක් හැඳින්වීමක් අපි පළමු සතියේ සිද්ධ කළා. දෙවන සතියේ පසුගිය සතියේ අපි සාකච්ඡා කළා ඒ බෝධිපාක්ෂික ධර්ම කොටස් වශයෙන් ගත්තහම කොටස් හතක් තියෙනවා. ඒ වගේම කරුණු වශයෙන් ගත්තහම කරුණු 37ක් තියෙනවා. පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තහම ධර්ම 14ක් වශයෙන් ගොනු කරන්නට පුළුවන්. එතකොට මේ ධර්ම 14 වෙන්නේ ඇයිද? වීර්‍ය චෛතසිකයේ පමණක් අවස්ථා 9ක යෙදෙනවා. සති චෛතසිකයේ අවස්ථා 8ක යෙදෙනවා. ඒකාග්‍රතා චෛතසිකයේ අවස්ථා 4ක යෙදෙනවා. ප්‍රඥා චෛතසිකයේ අවස්ථා 5ක යෙදෙනවා. ශ්‍රද්ධා චෛතසිකයේ අවස්ථා 2ක යෙදෙනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්ම පහ බහුලව යෙදෙනවා අවශේෂ ධර්ම එක බැගින් එක් අවස්ථාවක බැගින් යෙදෙනවා. ඉතින් ඒ නිසා අපි පසුගිය සතිය ආරම්භ කළා මේ බෝධිපාක්ෂික ධර්ම 37ක් හැටියට වෙන වෙනම කතා කරනවට වඩා හැම දිනාගේම අවබෝධයේ පහසුව සඳහා ඒ ධර්ම වශයෙන් වෙන වෙන කරුණු අරගෙන ඒ ධර්ම එක් එක් තැන යෙදෙන්නේ කොහොමද කියලා කතා බහ කිරීම ආරම්භ කළා. ඒ අනුව මේ බෝධිපාක්ෂික ධර්මයන්හි බහුලවම යෙදෙන චෛතසික ධර්මය වෙන්නේ වීරය. ඒ වීරය පිළිබඳව මූලික පැහැදිලි කිරීමක් අපේ පසුගිය සතියේදී සිද්ධ කරන්නට යෙදුණා. එතකොට වීරය අවස්ථා හයක ඒ කියන්නේ මේ බොජ්ජංග බෝධිපාක්ෂික ධර්ම හැටියට ධර්ම කොටස් හතක් තියෙන්නේ. එතකොට මේ කොටස් හතෙන් කොටස් හයකදීම මේ වීරය කියන චෛතසික ධර්මයේ යෙදෙන බව අපි පැහැදිලි කරගත්තා. එතකොට සතර සම්‍යක් ප්‍රධාන හැටියට, ඉද්ධිපාද හැටියට, ඉන්ද්‍රිය ධර්මයක් හැටියට, බල ධර්මයක් හැටියට, බොජ්ජංග ධර්මයක් හැටියට සහ මාර්ගාංගයක් හැටියට. එයින් අපි කතා බහ කළා සම්‍යක් ප්‍රධාන වශයෙන් මේ වීරය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? නූපන්න කුසල් නූපදවන්නට, උපන්න කුසල් දුරු කරන්නට, ඒ වගේම නූපන් අකුසල් උපන් කුසල් වැඩි දියුණු කරන්නට සහ නෝපන් කුසල් උපදවන්නට කියන මේ අවස්ථා හතර සඳහාම කොහොමද මේ වීර්‍ය ක්‍රියාත්මක වෙන්නේ කියන බව අපි පැහැදිලි කරගත්තා. එතකොට අපිට පසුගිය සතියේ ඔය කරුණු කීපේ පමණයි. කියන්නේ වීර්යෙහි මූලික වශයෙන් ඉදි සම්‍යක් ප්‍රධාන වශයෙන් යෙදෙන අවස්ථා ටික පමණයි අපිට කතා බහ කරන්නට කාල වේලා තිබුණේ. අද අපි උත්සාහ කරන්නේ ඒ වීරය යෙදෙන අනෙකුත් අවස්ථා ටික පැහැදිලි කරගන්න. වීරය කියන්නේ මොකක්ද කියලා අපි පැහැදිලි කරගත්තා. ඒ චෛතසිකයේ ගති ලක්ෂණ පැහැදිලි කරගත්තා. ඒක කුසල අකුසල දෙකෙහිම යෙදෙන ආකාරය පැහැදිලි කරගත්තා. ඒයින් කුසල මූලිකව වීරය යෙදීම අපිට බෝධිපාක්ෂික ධර්මයක් හැටියට දිනු කරන්නට පුළුවන් කියන කාරණය අපි පැහැදිලි කළා. එතකොට ඒ කුසල වීරය බෝධිපාක්ෂික ධර්මයක් වෙන්න, බෝධියට පක්ෂපාත වෙන්න, කවර ගුණාංග වලින් යුක්ත වෙන්නට ඕනද කියන බව තමයි මේ එක් එක් තැනදී පැහැදිලි කරන්නේ. දැන් අපි පසුගිය සතියේ පැහැදිලි කරගත්තේ සම්‍යක් ප්‍රධාන හැටියට නූපන්න කුසල් නූපදවන්න, උපන්න කුසල් ප්‍රහාණය කරන්න, ඒ වගේම නූපන් කුසල් උපදවන්නට සහ උපන් කුසල් වැඩි දියුණු කිරීම කියන කාර්ය සඳහා මේ වීරය කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ. ඒතොර අන්නේ වීරය තමයි බෝධිපාක්ෂික ධර්මයක් හැටියට සම්‍යක්ප්‍රධාන වීරය හැටියට අපි හඳුනාගන්නේ ධම තුනේ. ඊළඟට අද අපි කතා කරන්නට යන්නේ ඉන්දිපාද ධර්මයක් හැටියට කොහොමද වීරය ක්‍රියාත්මක වෙන්නේ? ඊළඟට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට කොහොමද වීරය ක්‍රියාත්මක වෙන්නේ? බොජ්ජංග ධර්මයක් හැටියට කොහොමද ඊළඟ බල ධර්මයක් හැටියට කොහොමද වීර්ය ක්‍රියාත්මක වෙන්නේ බොජ්ජංග ධර්මයක් හැටියට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මාර්ගාංග ධර්මයක් හැටියට මේ එකම වීර්ය චෛතසිකය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා ටික තමයි අද කාල වේලාවේ හැටියට අපි කතා බහ කරගන්නට කතා බහ කරන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට ඉද්ධිපාද කියලා කියන්නේ ඉර්ධි කියලා කියන විශේෂ කෞශල්‍යයක් එතකොට එක් එක් අයට ලැබෙන විශේෂ හැකියාවන් විශේෂ කුසලතාවයන් විවිධ පදනම පදනම් වලින් ලැබෙනවා. ඇතම් කෙනෙකුට උත්පත්තිමය වශයෙන් ලැබෙනවා ඇතම් විශේෂතාවයක්. සමහර කෙනෙකුට සාංශාරික කර්ම ශක්තියෙන් ලැබෙනවා ඇතම් විශේෂතාවයක්. සමහර කෙනෙක් උත්සාහයෙන් උපදවා ගත යුතු වෙනවා ඒ විශේෂතාවය. දැන් උත්පත්තිමය වශයෙන් ලැබෙන විශේෂතා කියලා කියන්නේ දිව්‍ය බ්‍රහ්ම ආදී කුසල බලයෙන් උපදින සත්වයින්ට පමණක් නෙවෙයි പ്രേත යක්ෂ භූතාදී අවශේෂ සත්වයින්ටත් ඕපපාතික වශයෙන් උපදිනකොට ඒ ඕපපාතික ආත්ම භාවයන්ට ආවේනිකෝ යම් යම් විශේෂතාවයක් තියෙන හැකියාවක් එතකොට ඒවා උත්පත්තිමය වශයෙන් ලැබෙන හැකියාවක්. දැන් අසුරයෝ කියලා කියන්නේ අකුසලයෙන් උපදින අය. නමුත් අකුසලයෙන් උපන්නා වුණාට ඒ ඇයට යම් යම් ප්‍රාතිහාර්ය කිරීමේ හැකියාවන් යම් යම් ස්වરૂපයෙන් පෙනී සිටීමේ හැකියාවන් ඒබඳු හැකියාවන් අසුරයින්ට ඇතම් අසුර කොට්ටාස වලට පවතිනවා. එතකොට අවශේෂ භූත කොට්ටාසත් එහෙමයි. പ്രേත කොට්ටාසත් එහෙමයි. අකුසලයෙන් උපන්නා වුණාට ඇතම් പ്രേතයින්ට ඇතම් භූතයින්ට පවතිනවා අර වගේ විශේෂ කෞශල්‍ය. එතකොට ඒවා උත්පත්තිමය වශයෙන් ලැබෙන හැකියාව. ඊළඟට අපි පෙර දිනකත් සිහිපත් කළා. දැන් තිරිසන් සතෙක් ගත්තාම කපුටෙක් වගේ සතෙක් ගත්තාම ඒ කපුටට පුළුවන් ඉපදිලා ටික දවසකින් උඩින් ඉගිල්ලෙන්න පුළුවන්. දැන් මිනිස්සයා කුසල බලයෙන් ඉපදිලා මිනිස්සයාට එහෙම වැඩුණු ශරීරයක් ඇති වුණත් එහෙම ඉහළින් යන්නට ආකාශයෙන් යන්නට ස්වභාවික හැකියාවක් මිනිස්සයා සතුව ඇත්තේ නැහැ. එතකොට අන්න ඒ වගේ අර උත්පත්තිමය වශයෙන් ඒ જાතියට ඒ ගතියට ආවේනික වෙච්ච විශේෂ කෞශල්‍යයන් තියෙනවා. ඒවා තමයි උත්පත්තිමය 이르දි හැටියට හඳුන්වන්නේ. ඊළඟට සමහරුන්ට තියෙනවා කර්ම බලයෙන් ලැබුණු 이르දි. ඒ කියන්නේ මෙන්ඩක සිටුවරයට එතකොට ජෝතිය සිටුවරයට වගේ ඒ වගේ සිටුවරුන්ට එහෙම විශේෂ කෞශල්‍යයන් තිබිලා තියෙනවා සාංශාරික පුණ්‍ය ශක්තිය. එතකොට ජෝතිය සිටුවරයා Tamanගේ මුදල් පසුබිය අරගෙන ඒකෙන් අර සේවය කරන අයට පරිණඩි ගෙවන්නට කහවණු දෙන්න පටන් ගත්තාම ඒ ඒ පුද්ගලයාට ඒ කරන රාජකාරියේ හැටියට අර පසුම්බියෙන් කහවණු අරගෙන අරගෙන ඒ අයට දෙනවා. එතකොට 10 දෙනෙක් આવොත් ඒ 10 දෙනාටම අර මුදල් පසුම්බියෙන් දෙන්න පුළුවන් 20 දෙනෙක් આવොත් 20 දෙනාටම පුළුවන් 100ක් දෙනෙක් આવොත් 100ක් දෙනාටම දහසක් දෙනෙක් આવොත් දහසක් දෙනාට ලක්ෂයක් આવොත් ඒ ලක්ෂයටමත් අර පසුම්බියට අතදදා මුදල් අරගෙන දෙන්නට පුළුවන් ඒක ඉවර වෙන්නේ නැහැ. එතකොට මේවා සාමාන්‍යයට පිළිටන්නේ නැති සාංශාරික වශයෙන් ප්‍රබල විදිහට දන් දීලා පින් කරලා ප්‍රාර්ථනා අධිෂ්ඨාන ඇති කරගෙන ඒ ආපෝ සාංශාරික ගමන් මගේ පුණ්‍ය irdi හැටියට කුසල බලයෙන් ලැබෙන සුවිශේෂ කෞසල්‍යයක්. එතකොට ඒ සිටුවරයාගේ බිරිඳටත් ඒ වගේ irdiyak තිබිලා තියෙනවා. අපි හිතමු අද කාලේ අපි කතා කරන හැටියට හාල් සේරුවක් හාල් කිලෝ එකක් ලිපේ තිබ්බනම් එතකොට ඒකෙන් 3-4 දිනක් ආවොත් ඒත් බෙදලා දෙන්න පුළුවන් 10-15 දිනක් ආවොත් ඒත් බෙදලා දෙන්න පුළුවන් 100ක් දහසක් ලක්ෂයක් ආවත් අර බත් හැලියට ඇහැඳ දදා ඒ හැම පිඟානකටම බත් බෙදන්න පුළුවන් ඉවර වෙන්නේ නැතිව. ඒ මොකද අර සාංශාරික වශයෙන් Taman ඒ දන් දීලා කුසල මৌলিক ප්‍රාර්ථනා ඇති කරගෙන අදිෂ්ඨාන ඇති කරගෙන කුසල බලයෙන් ජනිත කරගත් විද්‍යා විශේෂ කෞශල්‍යයක්. එතකොට මෙන්න මේ වගේ සමහරුන්ට උත්පත්තිමය වශයෙන් පිහිටි ඉර්ධි තියෙනවා සමහරුන්ට කුසල බලයෙන් පිහිටි ඉර්ධි තියෙනවා. දැන් මේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී කතා කරන්නේ ඒ 이르දි දෙක ගැන නෙමෙයි උත්සාහයෙන් චිත්ත ඒකාග්‍රතාවය උපදවාගෙන චිත්ත සමාධියෙන් ගොඩනගා ගත යුතු විශේෂ කෞශල්‍යයන් පිළිබඳවයි මෙතන කතා කරන්නේ. ඒවා තමයි මේ ඉද්ධිපාද කතාවේදී අදාළ වෙන 이르දිය වෙන්නේ. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුගේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන සමාධිය සහ ප්‍රඥාව දියුණු කරලා එහෙම නැත්නම් චිත්ත භාවනා පඤ්ඤා භාවනා කියන සමත විදර්ශනා භාවනා දෙක තුලින් ජනිත කරගන්නා විශේෂ කෞශල්‍යයන් තමයි මෙතන ඉද්ධි කියලා හඳුන්වන්නේ. එතකොට ඒ සඳහා ඒ විශේෂ ඉර්ධියෙන් සඳහා පාදක වෙන කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී පැහැදිලි කරනවා. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. එතකොට එතන ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියනකොට විරිය හැටියට තුන්වැනි ඉද්ධිපාද ධර්මයේ හැටියට මේ වීරය නැමැති චෛතසිකය තමයි එහි පැහැදිලි කරන්නේ. එතකොට දැන් අපි වීරය කියන චෛතසිකයේ එක් එක් තැන යෙදෙන ආකාරය නෙමෙයි පැහැදිලි කරගන්නේ. එතකොට සම්‍යක් ප්‍රධාන හැටියට අවස්ථා හතරක යෙදෙනවා. ඊළඟට විරිය ඉද්ධිපාදයේ හැටියට ඉද්ධිපාද කතාවේ තුන්වෙනි ඉද්ධිපාදයේ හැටියට වීරය සඳහන් වෙනවා. වීරය චෛතසික සඳහන් වෙනවා. ඒ කියන්නේ වීර නැමැති චෛතසිකයේ ඉද්ධිපාද ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඉද්ධිපාද කියලා කිව්වේ විශේෂ කෞශල්‍යයන් උපදවන්නට පදනම් වෙනවා. ඒ කියන්නේ සමාධිය සහ ප්‍රඥාව උපදවන්නට උදව් වෙනවා. එතකොට සමාධිය උපදවා ගත්තොත් තමයි ඉද්දිවිද ඥානය උපදවන්නට දිබ්බ චක්කු ඥානය, දිබ්බ සෝත ඥානය, පරචිත්ත විඥාන ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය මේ ආදී විශේෂ හැකියාවක් ඒවා හඳුන්වනවා විශේෂ අභිඥාවන් හැටියට. ඒතර ඒ අභිඥාවන්ගෙන් එකක් තමයි ඉද්ධිවිද ඥානය. ඒ කියන්නේ කය විශාල කිරීම, කුඩා කිරීම, නොපෙනී සිටීම, පෙනී සිටීම, පර්වත බිත්ති ප්‍රාකාර අතරින් කිසිම ගැටීමක් නැතුව එහා මෙහා යන්නට පුළුවන් බව, මහ පොළවේ කිමිදෙන්නට පුළුවන් බව, ආකාශය ඇවිදින්නට පුළුවන් බව හිතූ සැනින් හිතූ තැනක පහළ වෙන්නට පුළුවන් බව ඊටහඳ තාරකා අතින් ස්පර්ශ කරන්නට පුළුවන් බව මේ ආදී අන් අයට කල නොහැකි විශේෂ හැකියාව. එතකොට ඒවා උපදවන්නේ චිත්ත සමාධිය උපදවාගෙන. එතකොට මෙතන මේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී ඉද්ධි කියලා කියන්නේ අර උපතින් පිහිටන ඒවා නෙමේ පුණ්‍ය බලයෙන් ලැබෙන ඒවා නෙමෙයි මෙන්න මේ විදිහට චිත්ත සමාධිය දියුණු කරගෙන ඇති කරගන්නා වූ විශේෂ කෞශල. එතකොට ඒ විශේෂ කෞසල්‍ය අවබෝධය ලබන්නට උපකාර වෙනවා. ඒ මොකද දැන් චිත්ත ඒකාග්‍රතාවයේ විතරක් ඇති කරගෙන මේක කරන්න බෑ. චිත්ත ඒකාග්‍රතාවයේ පාදක කොටගෙන, ඒ කියන්නේ ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය දක්වා ධාන වඩලා ඒ ධාන වශීභාවයට පමුණුවාගෙන ඊට පස්සේ ධාන ප්‍රගුණ කරගත්තා වූ ධානසිතින් යුක්තව තමයි චතුර්ථ ධානයට සමවැදිලා තමයි ඒ ශක්තිමත් කරගත්තු ඒකාග්‍ර කරගත්තු සිතෙන් අර විශේෂ කෞශල්‍යයන් අවදි කරන්නට අවශ්‍ය අභ්‍යාස ප්‍රගුණ කරන්නේ. එහෙම නැත්නම් ඒ සඳහා අවධානය යොමු කරන්නේ. එතකොට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අන් අයගේ සිත හඳුනා ගැනීම අන් අයට යම් යම් යම් පණිවිඩ තමන්ගේ සිතින් නිකුත් කිරීම ඒවා අද කාලේ බටහිර ලෝකයේ අභ්‍යාස කරනවා ටෙලිපති කියලා. එතකොට ටෙලිපති කියලා හඳුන්වන තැන අර විදිහේ චිත්ත සමාධියක් ඇති කරගෙන නෙවෙයි. ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධානය දක්වා මනස දියුණු කරලා නෙමෙයි අවම වශයෙන් ප්‍රථම ධානයවත් ඇතුව නෙමෙයි ඒ කෞශල්‍යයන් ප්‍රගුණ කරන්නේ. ඒ නිසා ඒවා මේ සාමාන්‍ය පියවි ජීවිතය තුළ පියවි ස්වභාවයෙන් යුක්තව යම් යම් අභ්‍යාසවල යෙදීම තුළින් පුහුණු කරන්න. එතකොට ඒ වැදී වරදින්නට වෙනස් වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. හැබැයි මේ ඉද්ධි කතාවේදී අපි පැහැදිලි කරගන්නේ දැඩි චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන ඒකාග්‍රතාවය තුළින් තමයි මේ විශේෂ කෞශල්‍යයන් දියුණු කරන්නේ. එතකොට ඒ නිසා අර සාමාන්‍ය ටෙලිපති කියන කතාවට වඩා එහා ගියපු නිර්වද්‍යතාවයකින් වඩා සියුම් ස්වභාවයකින් ඒවා දිනු කරන්නට පුළුවන්. එතකොට හැබැයි මේ தත්ත්වයට පමුණවා ගන්නට චතුර්ථ ධානය දක්වා ධානයන් වශී කර ගන්නට අවශ්‍යයි. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මේ ඉද්ධිපාද ධර්ම කියලා හඳුන්වන්නේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන මේ කරුණු හතර අර විදිහට චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු කරගෙන සුවිශේෂ කෞශල්‍යයන් ඇති කරගන්නටත් උදව් වෙනවා ඒ වගේම ප්‍රඥාව දියුණු කරගෙන කෙලෙස් ප්‍රහාණය කරන්නටත් උදව් අන්න ඒ නිසා එතකොට මූලික වශයෙන් ප්‍රාථමික වශයෙන් ඒ කය විවිධාකාරයෙන් හසුරවන්නට පුළුවන් හැකියාව සිත විවිධාකාරයෙන් හසුරවන්නට පුළුවන් හැකියාව මූලික වශයෙන් 이르දි කියලා හඳුන්වනවා හැබැයි ඉහළම 이르දිය තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵල. එතකොට ඒවා තමයි කෙනෙකුට ජීවිතේ ලබන්නට පුළුවන් ඉහළම කෞශල්‍යයක්, ඉහළම හැකියාවක්. එතකොට ලෞකික 이르දි සහ ලෝකෝත්තර 이르දි හැටියට 이르දි දෙවර්ගයක් තියෙනවා. එතකොට මේ දෙආකාර වූ 이르දියම ලබන්නට ඒ 이르දිය සම්පාදනය කරගන්නට උපකාරක ධර්ම තමයි ඉද්ධිපාද ධර්ම කියලා හඳුන්වන්නේ. දැන් එතකොට වීරයේ බඳු ධර්මයක් වෙනවා. ඒ කොහොමද? දැන් අපි ගිය සතියේ කතා කළේ අකුසල් දුරු කරන්න, කුසල් උපදවන්නට වීරය උපකාර වෙන ආකාරය. දැන් මෙතන කියනවා මේ චිත්ත සමාධිය උපදවලා විශේෂ කෞසල්‍යයන් ජනිත කරන්නට වීරය උදව් වෙනවා. ඒ කොහොමද උදව් වෙන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ ඉද්ධිපාද සංයුත්තේහි පැහැදිලි කරනවා දැන් වීරය පිළිබඳ දක්වන තැන එහිදී තථාගතයන් වහන්සේ දක්වන්නේ විරිය සමාධි පධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. එතකොට මුල මුල් කාරණා ගැනත් එහෙම කියනවා. දැන් පළවෙනි ඉද්ධිපාද ධර්මයේ ඡන්දයන ඊළඟ එක චිත්තයන ඊළඟ තුන්වෙනි එකනේ විරිය කියලා කියන්නේ හතරවෙනි එක විමර්ශන එතකොට ඡන්දය ගැන කියනකොට ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවය. ඊළඟට චිත්තය ගැන කියනකොට චිත්ත චිත්ත සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවය. ඒ විදිහට පැහැදිලි කරලා මෙතන වීර්ය සම්බන්ධව පැහැදිලි කරනවා විරිය සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවය. එතකොට මොකද්ද මේ කියන්නේ? මෙතනදී පැහැදිලි කරන්නේ අපට චිත්ත සමාධිය ඇති කරගන්නට ඡන්දය උදව් වෙනවා චිත්තය උදව් වෙනවා වීරය උදව් වෙනවා විමර්ශාව උදව් ඔය කරුණු හතරෙන්ම අපට සමාධිය උපදවන්නට පුළුවන් ඔය කරුණු හතරම සමාධියට උපකාර වෙන කාරණා චිත්ත ඒකාග්‍රතාවය දැන් ඒකාග්‍රතාවය කියන්නේ මොකක්ද කියලා අපි මීට ඉහතදී විවිධ අවස්ථාවල කතා බහ කරලා තියෙනවා. ඉදිරියටත් අපි මේ පිළිබඳව වෙනම කතා කරනවා මේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී. එතකොට ඒකාග්‍රතාවය හැම සිතකම යෙදෙන චෛතසික ධර්මයක්. නමුත් ඒ සිතත් එක්කම ඒකාග්‍රතාවය නිරුද්ධ වෙනවා. එතකොට ඒ සිතෙන් ගන්න අරමුණට අවශ්‍ය ප්‍රමාණයට ඒකාග්‍රතාවය තිබුණා වුණාට ඒ සිත නිරුද්ධ වෙනකොට ඒකාග්‍රතාවය නිරුද්ධ වෙන නිසා ඊළඟ සිත පහළ වෙනකොට ඒ සිතෙන් වෙනත් අරමුණක් ගන්නට පුළුවන්. නමුත් ඒ උපදින උපදින හැම සිතකින්ම වෙනස් වෙනස් අරමුණු ගන්නෙ නැතිව එකම අරමුණ ගන්නට පුළුවන් මට්ටමට සිත පුහුණු කිරීම තමයි ඒකාග්‍රතාවයේ දියුණුව කියන්නේ. දැන් මේ විදිහට ඒකාග්‍රතාවයේ දියුණු කරන්න මේ විදිහට සමාධිය ප්‍රගුණ කරන්න ඡන්දය උදව් වෙනවා. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. ඊළඟට චිත්තය උදව් වෙනවා. ඒ සඳහා නැවත නැවත යොදවන සිත. ඊළඟට වීරය උදව් වෙනවා. ඊළඟට විමසිලිමත් ප්‍රඥාව උදව් වෙනවා. ඒතර වීරය කොහොමද උදව් වෙන්නේ කියන එකයි මෙතන පැහැදිලි කරන්නේ. විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවය. එතකොට මේ වාක්‍ය තේරුම වීර නිසා පැවති සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්ත වූ ඉද්ධිපාදය වඩයි. එහෙම තමයි මේක සිංහලෙන් අපට පැහැදිලි කරගන්නට වෙන්නේ. ତොර වීර නිසා පැවති සමාධිය. දැන් අපි සිහිපත් කළා චිත්ත ඒකාග්‍රතාවයට ඡන්දය උදව් වෙනවා, චිත්තය උදව් වෙනවා, වීරය උදව් වෙනවා, විමර්ශාව උදව් වෙනවා. දැන් මෙතන මේ වීරය ගැන කතා කරනකොට වීර නිසා උපදින සමාධිය. දැන් අපේ සිත වෙනත් වෙනත් අරමුණු වලට යනකොට ඒ වෙනස් වෙනස් අරමුණු වලට යන්නේ නැතිව එකම අරමුණ කෙරෙහි පවත්වා ගන්නට අපට වීරය උපකාර වෙනවා. වීරයෙන් යුක්තව අපි එකම අරමුණේ නැවත නැවත සිත රඳවා ගන්නට වෑයම් කරනවා. අන්න එතකොට ඒතනත්තාගේ චිත්ත ඒකාග්‍රතාවය උපදින්නේ වීරය නිසා. අන්න ඒක තමයි විරිය සමාධි කියලා කියන්නේ. වීර නිසා උපන්නා වූ සමාධිය වීර නිසා උපන්නා වූ ඒකාග්‍රතාවය ඒ ඒකාග්‍රතාවයෙන් යුක්තව ඊළඟට ප්‍රධාන සංඛාර සමන්නාගත ඊළඟට ප්‍රධාන වීරයෙන් යුක්ත අපි අර පසුගිය සතියේ කතා කළ නූපන්න කුසල් නූපදවන උපන්න කුසල් ප්‍රහාණය කරන නූපන් කුසල් උපදවන උපන් කුසල් වැඩි දියුණු කරන විදිහේ කෙලස් දුරු කරන විදිහේ කුසල් අවදි කරන විදිහේ ප්‍රධාන ප්‍රධාන සංස්කාරය. එතන සංස්කාර කියලා කියන්නේ ඒ ඒ ක්‍රියාවලිය, ඒ කෘත්‍ය සිදු කරමින් ඉද්ධිපාදම් භාවේති. අර 이르දිය දියුණු කරන්නට අවශ්‍ය මානසික తত্ত্বය ගොඩනගනවා. එතකොට ඒ සඳහා පදනම් වෙන්නේ කුමක්ද? විරිය සමාධි. මේ වීර නිසා උපදින්නා වූ චිත්ත ඒකාග්‍රතාවය. එතකොට අන්න ඒ විදිහට අර විශේෂ කෞශල්‍යයන් උපදවන්නට සමත විදර්ශනාවන් දියුණු කරන්නට මූලික වශයෙන් වීර නිසා ඇති කරගන්නා වූ ඒකාග්‍රතාවය උදව් වෙනවා අන්නේ වීර නිසා ඒකාග්‍රතාවය වර්ධනය කිරීම වීර නිසා සමාධිය වර්ධනය කිරීම තමයි මෙතන ප්‍රධාන වශයෙන්ම විරිය ඉද්ධිපාදයක් හැටියට ක්‍රියාත්මක වෙනවයි කියලා හඳුන්වනවා. ඉතින් දැන් අපි ගොඩාක් කාරණා පැහැදිලි කළේ මේ ඉද්ධිපාද කියලා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නට. එතකොට ඒ යුද්ධියට පාදක වෙන්නේ මූලික වශයෙන් චිත්ත ඒකාග්‍රතාවයේවත් සමාධිය. ඒ සමාධියට අර වීරය උපකාර වීම තමයි මෙතන විරිය ඉද්ධිපාද හැටියට හඳුන්වන්නේ. එතකොට සමාධියට උපකාර වෙනවා ඊළඟට ප්‍රධාන වීර්යෙන් යුක්තව අර කියන කෞශල්‍ය දියුණු කරගන්නට වෑයම් කරනවා. එතකොට එතන ප්‍රධාන කාරණයක් ඇටියට වීර ක්‍රියාත්මක වෙනවා. කුමක් සඳහාද? අන් අයට නැති විශේෂ කෞශල්‍ය, විශේෂ අභිඥාවන්, විශේෂ irdiin, ලෞකික irdiin සහ ලෝකෝත්තර irdiin උපදවා ගන්නට ප්‍රධාන වශයෙන් වීරය ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි විරිය ඉද්ධිපාද ධර්මයේ හැටියට හඳුන්වන්නේ. ඊළඟට වීර ඉන්ද්‍රිය වීර ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය ධර්ම කියලා කිව්වේ මොකක්ද? ඉන්ද්‍රිය කියලා කියන්නේ අවශේෂ චිත්ත චෛතසික ධර්මයන්ට නායකත්වය ගන්න, මූලිකත්වය ගන්න, ප්‍රධානත්වය ගන්න කාරණා. එතකොට දැන් මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් කියලා එකක් නැහැනේ ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම සමූහයක්නේ. එතකොට මේ නාම රූප ධර්ම සසර පැත්තට යනවද නිවන පැත්තට යනවද කියලා තීරණය වෙන්නේ එහි නායකත්වයේ ගන්න කරුණු අනුව. එතකොට නීවරණ ධර්ම මූලික වුණොත් සසර පැත්තට අපාය පැත්තට තමයි අර චිත්තචෛසික ධර්මයන් හැසිරෙන්නේ. එතකොට නිවන පැත්තට හැසිරෙන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්ම මූලික වුණා. ඒ නිසා ඒ ධර්ම පහ හඳුන්වනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. ඒතර ඉන්ද්‍රිය ධර්ම කියන්නේ ඒවට විතරක් නෙමෙයි චක්කුසෝත ඝාන ජීවහා කායමන මේවටත් ඉන්ද්‍රිය කියලා කියන. ඇයි ඒවටත් ඉන්ද්‍රිය කියලා කියන්නේ? ඒවත් චිත්තචෛතසික ධර්ම හසුරවන්නට සමත් වෙන නිසා. දැන් පළමු සතියේම අපි මේ පිළිබඳව කතා කරද්දී පැහැදිලි කරගත්තා චක්කසෝත ගහන જીවහා කාය මන කියන මේ ෂඩේන්ද්‍රයන් ඒවත් ඉන්ද්‍රිය නමින් තමයි හඳුන්වන්නේ. ඇයිද චිත්තචෛතසික ධර්මයන් හසුරවන්නට සමත් වෙන නිසා, ඒවට නායකත්වයේ මූලිකත්වයේ ගන්නට සමත් වෙන නිසා, නමුත් මේ චක්කසෝත ගහන ජීවහා කාය මන කියන ඉන්ද්‍රියන් අර චිත්තචෛතසික ධර්මය මොන පැත්තට හසුරවනවද කියලා විනිශ්චයක් නැහැ. සසර පැත්තට හසුරවන්නත් පුළුවන් නිවන පැත්තට හසුරවන්නත් පුළුවන්. හැබැයි එනිසා ඒවා බෝධිපාක්ෂික ධර්ම හැටියට ගන්නෙ නෑ. චක්කසෝත ඝන ජීවහා කාය මන කියන ඒවා ඉන්ද්‍රිය හැටියට හැඳින්නුවට ඒවා බෝධිපාක්ෂික ධර්ම කතාවේදී ඉන්ද්‍රිය කියලා හඳුන්වන්නේ නැහැ. ඇයි ඒ බෝධියට පක්ෂපාතවමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒවත් නිගමනය කරන්න බැරි නිසා. නමුත් මේ කියන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ කරුණු මේ චෛතසික පහ නොයරදීම චිත්තචෛතසික ධර්මයන් හසුරුවනවා නිවන දෙසට අවබෝධය දෙසට හසුරුවනවා එතකොට යථාබෝධය ලබන්නට චිත්තචෛතසික ධර්මයන් මෙහෙවනවා මේ සාධක පහෙන් එනිසා බෝධිපාක්ෂික ධර්ම කතාවේදී මේ කරුණු පහ තමයි ඉන්ද්‍රිය ධර්ම හැටියට හඳුන්වන්නේ. එතකොට එතන සද්ධා විරිය දෙවණියට කියවෙන්නේ වීර්ය චෛතසිකය. එතකොට වීර්ය චෛතසිකය කොහොමද ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙන්නේ? අවශේෂ චිත්තචෛතසික ධර්මයන් හසුරුවන්නට සමත් වෙන්නේ කොහොමද? කියන බව බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායි ඉන්ද්‍රිය සංයුත්තේහිදී පැහැදිලි කරනවා. කතමංච භික්කවේ විරීන්ද්‍රිය. ඉද භික්කවේ අරිය ශාවකෝ ආරද්ධ විරියෝ විහෙරති. අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය කාමවා දල්හ පරක්කමෝ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු එතකොට ඔය විදිහට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා මේ විරිය ඉන්ද්‍රිය කියන්නේ කොමක්ද වීරය ඉන්ද්‍රියක් බවට පත් වෙන්නේ කොහොමද අවශේෂ චිත්තචෛතසික ධර්මයන්ට නායකත්වය දෙන්න මූලිකත්වය ගන්න බෝධිය දෙසට අවශේෂ චිත්තචෛසික ධර්මයන් හසුරවන්නට ප්‍රමුඛත්වය ගන්නේ මෙන්න මේ ගුණාංග වලින් යුක්ත වුණාම මොනවද ගුණාංග ඉද බික්කවේ අරිය ශාවකෝ ආරද්ධ විරියෝ විහෙරති අරබන ලද වීරිය අපි වීරිය ගැන කතා කරනකොට කිව්වා වීරිය අවස්ථා තුනක් තියෙනවා ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු එතකොට එයින් ආරම්භක ධාතුව මෙතන පැහැදිලි කරනවා. ආරද්ධ විරියෝ ආරම්භ කරන ලද වීරය ඇත්තේ වේ. එතකොට ආරද්ධ විරියෝ හෝති කුමක් සඳහාද ආරම්භ කරන ලද වීරය ඇති වෙන්නේ? අකුසලානම් ධම්මානම් පහනාය කුසලානම් ධම්මානම් උපසම්පදාය. දැන් මේ තනත්තා වීරය ආරම්භ කරලා තියෙනවා අකුසල ධර්ම ප්‍රහාණය කරන්නටත් කුසල ධර්ම වැඩි දියුණු කරන්නටත් එතකොට අර සම්‍යක් ප්‍රධාන වීර්යවල කිව්වා වගේ අකුසල් දුරු කරමින් කුසල් වඩන්නට වීර්ය ආරම්භ කරලා තිනවා. අන්න වීර්ය ආරම්භ කළාට පස්සේ එතනින් එහාට අර චිත්තචෛතසික ධර්මයන් ඒ වීරයට අනුව තමයි හැසිරෙන්නේ. දැන් අපි ළඟ වීර තිබුණා වුණාට වීර ආරම්භ කළේ නැත්තම් වීර මතු කරගත්තේ නැත්තම් වීරය බලවත් වෙන්නේ නැහැ. අපි ළඟ කොච්චර වීර තිබුණා වුණත් ඕනනම් අපට උදාසීන වෙන්න පුළුවන්. ඒ උදාසීන වෙන අවස්ථාවට අර වීරිය අවදි වෙන්නේ නැහැ. වීරිය අවදි වුණු අවස්ථාවට උදාසීන බව නැහැ. ඒතර ප්‍රඥාවත් එහෙමයි. අපි අපි ළඟ ප්‍රඥාව තියෙන්න පුළුවන්. හැබැයි අපි හැම විටම ප්‍රඥාවෙන් කටයුතු කරනවා නෙමෙයි. සමහර අවස්ථාවල අනුවන අඥානවත් කටයුතු කරන්න පුළුවන්. ඒ ප්‍රඥාව අවදි කරගත්තොත් තමයි ප්‍රඥාවට අනුව ක්‍රියා කරන්නට අපට පුළුවන් වෙන්නේ. සද්ධාව අපි ළඟ තියෙනවා. හැබැයි හැම විටම අපි සද්ධාවෙන් ක්‍රියා කරන්නේ ඒ සද්ධාව අවදි කරගත්තාම තමයි සද්ධාවට අනුව ක්‍රියාත්මක අන්න ඒ වගේ මේ වීර්ය ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙන්නේ නිකම්ම චිත්තසංතානයේ වීර්ය තිබුණු පමණට නෙමෙයි ඒ වීර්ය ආරම්භ කරන්න. දැන් අපිට මේක අපි නිතරම කතා කරන උදාහරණයකින් පැහැදිලි කරගන්නට පුළුවන් දැන් මහදන සිටු පුත්‍රයා සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොහුට උත්සාහ කළා නම් රහත් වෙන්නට තරම් සුදුසුකම් තියෙනවා. ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම මේ ඉන්ද්‍රිය ධර්ම පාරමිතා ධර්ම ඔහු ඔහු සසරේ ප්‍රගුණ කරලා දැන් ප්‍රගුණ කරලා තියෙන නිසා ඔහු සන්තකව නිවන් දකින්න කෙලෙස් නසන්න අවශ්‍ය තරම් වීර්ය තියෙනවා. තිබුණා වුණාට දැන් මේ ජීවිතයේ ඔහු ආරද්ධ විරිය ඒ වීර්ය ආරම්භ කරලා නැහැ. ඒ වීර්ය මතු කරගෙන පටන් අරගෙන නැහැ. පටන්ගෙන නැතිනම් ඒතනත්තාගේ වීර්ය චිත්තචෛතසික ධර්මයන් අවබෝධයේ දෙසට හසුරවන්නට සමත් වෙන්නේ නැහැ. සසරේ වඩලා තිබුණයි කියලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ජීවිතේ මතු කරන්නට ඕන. අවදි කරන්නට ඕන. ක්‍රියාත්මක කරන්න ඕන. ඒ නිසා ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වීමේදී ආරද්ධ විරිය ආරම්භන ලද බව පටන් ගන්නා ලද බව ඒ වීරිය අවදි කරගත් බව ප්‍රධාන කාරණයක් කුමක් සඳහාද වීරිය අවදි කරන්නේ අකුසල ධර්ම දුරු කරන්නටත් කුසල ධර්ම දියුණු කරන්නට ඊළඟට එහිම තව කොටසක් පැහැදිලි කරනවා තාමවා දල්හ පරක්කමෝ අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු එතකොට කුසල ධර්මයන් පිළිබඳව කුසල ධර්මයන් කියලා මෙතන සඳහන් කරන්නේ ලෞකික කුසල් පමණක් නෙමෙයි ලෝකෝත්තර කුසල්. ඒ කියන්නේ දැන් සෝවාන් මාර්ගඥානෙ, සකෘදාගාමි මාර්ගඥානෙ, අනාගාමි මාර්ගඥානෙ, අරහත් මාර්ගඥානෙ කියන මේ ලෝකෝත්තර කුසලයන්. අපේ චිත්තසංතානයේ තවම මතුවෙලා නැහැ. එතකොට ඒතනත්තා මේ කියන ලෞකික කුසලයන් ගැන පමණක් නෙමෙයි ලෝකෝත්තර කුසල් පිළිබඳව පවා ආමවා දැඩිව වීව කරනවා ඒ ලෝකෝත්තර කුසලයන් උපදවන්න. ඊළඟට දල්හ පරක්කම දැඩි පරාක්‍රමයෙන් යුක්ත. පරක්කම කියලා කිව්වේ දැන් වීර්ය අවස්ථා තුනක් අපි කතා කළා. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. එතකොට ආරම්භක ධාතු කිව්වේ පටන් ගැනීම, නික්කම ධාතු කියලා කිව්වේ පවත්වා ගැනීම, පරක්කම ධාතු කියලා කියන්නේ අභියෝග හමුවේදී පවා දුර්වල වෙන්නේ නැතිව ඒ සියලු අභියෝගවලට මුහුණ දෙමින් පරමාර්ථ සාධනය වෙන තෙක් අකණ්ඩව පවත්වන වීරය තමයි පරක්‍රම කියලා කියන්නේ. පරක්කම ධාතු කියන්නේ. එතකොට මෙතන දල්හ පරක්කම දැඩි පරාක්‍රමයෙන් යුක්තව. ඒ දැඩි පරාක්‍රමයයි කියලා කියන්නේ තමන් අපේක්ෂා කරන ඵලය ලැබෙන තෙක් නොනවත් නොනවති ඒතරත්ත වීරය කරනවා. මොන අභියෝගයාවක් එතනින් සැලෙන්නේ නැතුව වීරය කරනවා. අන්න ඒ ಗುಣ ඇති වෙනකොට තමයි වීරයට පුළුවන් වෙන්නේ අවශේෂ චිත්තචෛසික ධර්මයන් මේ අවබෝධය දෙසට හසුරවන්න. මේ ගුණාංග අවදි වෙන්නේ නැතිනම් ඒ වීරය බලවත් වෙන්නේ නැහැ අවශේෂ චිත්තචෛසික ධර්ම හසුරුවන්. සාමාන්‍යයෙන් පොඩි වීරයක් ඇති වුණා කියලා කුසීත බවට පුළුවන් ඒ වීරය අටපත් කරන්න. එතකොට මේ මට්ටමට වීරය වැඩෙනකොට ඒ වීරය මැඩපවත්වන්න අවශේෂ ධර්මයකට පුළුවන්කමක් නැහැ. ඒ නිසා වීරයට පුළුවන්කම තියනවා ඒ අවශේෂ ධර්ම මැඩපවත්වාගෙන මේ චිත්තචෛසික ධර්මයන් නිර්වාණය දෙසට මෙහෙවන්න හසුරුවන්න. එතකොට දල්හ පරක්කම ඊළඟට අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු දැන් මේ උපදවන්නට යන කුසල ධර්ම පිළිබඳව වගකීම ඒ පිළිබඳව බර බැහැර කරලා නැහැ ඒ පිළිබඳව වගකීම ඒ පිළිබඳව කැමැත්ත ඕනකම කැපවීම පසෙකින් තියලා නැහැ අනික්කිත දුර කියලා කියන්නේ ඒක ඒ කැපවීම අතහරින්න නැතුව ඒ කුසල ධර්මයන් පිළිබඳව කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යන්නට ඒතනත්තා උත්සාහ කරනවා. කොයිම අවස්ථාවකවත් ඒක පැත්තකින් තියන්නේ දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් සාමාන්‍යයෙන් අපි කොයි කවුරුත් කැප වෙලා බොහෝම උත්සාහයෙන් වීරයෙන් භාවනා කරලා සිත පුහුණු කරලා සමහර අවස්ථාවල ටිකක් සැහැල්ලුවෙන් ඔහේ සිතට කැමති විදිහට කාමච්ඡන්දයන් ඔස්සේ යන්නට හිත නිදහස් කරලා තියන්න අපට ඕන වෙනවා. එතකොට දැඩි විදිහට සිහිය ඒකාග්‍රතාවයේ වීරය ප්‍රගුණ කරලා ඊට පස්සේ අපට ඕන වෙනවා පොඩ්ඩක් සැහැල්ලු වෙලා නිකන් නිදහසේ ඉන්න. දැන් ඒ අවස්ථාවල අපි අතින් මොකද වෙන්නේ? අර අනික්කිට දුර කියන தත්වෙන් සිත ගිලිහෙනවා. නික්කිට දුර. ඒ කියන්නේ දැන් මේ වගකීම පොඩ්ඩක් පැත්තකින් තියලා වෙහෙස වැඩි වෙනකොට. එතකොට දැන් මේ මේ වීර ඉන්ද්‍රිය දියුණු කරනකොට වීර ඉන්ද්‍රිය ස්වභාවය තමයි ඒ විරිය ඉන්ද්‍රිය යම් මොහොතක අවදි වෙලා තියෙනවා නම් ඒ අවදි වී පවතින කාල පරිච්ඡේදය තුළ අනික්කිට දුරෝ කුසලයේ සුධම්මය. කුසල් දහම් ඉපදවීම පිළිබඳ වගකීම බැහැර කරලා නැහැ. ඒක පැත්තකින් තියලා නැහැ. ඒක පැත්තකින් තියලා සැහැල්ලු වෙලා නැහැ. හැම විටම මේ වගකීම සහිතව තමයි කටයුතු කරන්නේ. අන්න ඒ විදිහේ වීරයකින් තමයි පුළුවන්කම ලැබෙන්නේ අර අවශේෂ චිත්තචෛසික ධර්මයන් අදාළ ඉලක්කය වෙත මෙහෙවන්න. එතකොට ඔය පැහැදිලි කළේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වීරය ක්‍රියාත්මක වෙන හැටි. ඊළඟට බල ධර්මයක් හැටියටත් ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. අර කරුණු පහම බල ධර්ම හැටියට දක්වනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒතර බල ධර්මයක් කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ බල මැඩ පවත්වන්නට තරම් ප්‍රමාණාත්මක බලයකින් යුක්ත වෙන නිසා ඒ කියන්නේ දැන් වීරයට ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි කුසීත බව කුසීත බව මැඩ පවත්වන්නට පුළුවන් වුණොත් පමණයි වීරයට පුළුවන් වෙන්නේ අවශේෂ චිත්තචෛසික ධර්මයන් බෝධිය දෙසට හසුරවන්නට එතකොට වීරෙන් ඒ කටයුත්ත කරන්න සූදානම් වෙනකොට කුසීත බව, උදාසීන බව, තීන මිද්ද ඇවිල්ලා අර වීරය යට කරන්නට සමත් වුණොත් එතනින් එහාට වීරය ඉන්ද්‍රියක් හැටියට බලයක් හැටියට ක්‍රියාත්මක වෙන්න සමත් වෙන්නේ නැහැ. දැන් යම්කිසි උත්සාහයක් ගන්නවා ගත්තා වුණාට කුසීත බව ඇවිල්ලා හරස් වෙනවා. හරස් වුණාම වීරය යටපත් වෙනවා නම් ඒ වීරය නිෂ්පභා වෙනවා. බලයක් නැති වෙනවා. එතකොට අන්න ඒ බඳු තැන්වලදී විරිය බලය ක්‍රියාත්මක වුණොත් තමයි අර කුසීත බව දුරු කරලා වීරිය තහවුරු කරගන්න පුළුවන්. එතකොට තීන මිද්දේ දුරු කරලා වීරිය මතු කරගන්න පුළුවන්. එතකොට තමයි අර ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය අර චිත්තචෛසික ධර්මයන් වීරයට අනුව හසුරවන්න පුළුවන්. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? වීරය යටපත් වෙච්ච ගමන් තීන මිද්දේ බලවත් වෙච්ච ගමන් එතෙන් පටන් චිත්තචෛසික ධර්මයන් හැසිරෙන්නේ තීන මිද්දේට අනුකූලව. එතකොට අන්න නීවරණ වලට යට වෙනවා. ඉතින් එසේ නීවරණ වලට යට නොවෙන්නට නම් වීරය බලයක් හැටියට ක්‍රියාත්මක වෙන්නට ඕන ප්‍රතිවිරුද්ධ ධර්ම නැඩපවත්තක්. අන්නේ ප්‍රතිවිරුද්ධ වූ කුසීත බව, උදාසීන බව, තීන මිද්ද මැඩපවත්වන්නට පුළුවන් විදිහේ බලයකින් වීරය ක්‍රියාත්මක වෙනකොට තමයි වීරිය බලයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට බොජ්ජංග ධර්මයක් හැටියට විවිධ ක්‍රියාත්මක බොජ්ජංග ධර්මයක් හැටියට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන බව සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දැන් බොජ්ජංග ධර්ම හතක් තියෙනවානේ සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන. එතකොට එතනින් සති ධම්මවිචය විරිය කියලා කියන්නේ එතකොට තුන්වෙනි බොජ්ජංග ධර්මයි. බොජ්ජංග ධර්මයන්හි තුන්වැනි බොජ්ජංග ධර්මයේ හැටියට විරිය චෛතසිකය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ බොජ්ජංග ධර්මයක් හැටියට කොහොමද වීරිය ක්‍රියාත්මක වෙන්නේ? බොජ්ජංග කියලා කිව්වේ බෝධියට අංගයක් වන. දැන් මේ අපි කතා කරන්නේ බෝධි පාක්ෂික ධර්ම ගැන බෝධියට පක්ෂපාත ධර්ම. දැන් මෙතනදී මේ බොජ්ජංග කියලා කියන්නේ බෝධියට පක්ෂපාත විතරක් නෙමෙයි බෝධියේහිම අංග. බෝධිය කියලා කියන්නේ අවබෝධය. ඒ අවබෝධය ලබන තැනත්තාගේ අංගයක් බවට පත් වෙනවා මේ. ඒ අවබෝධය ලැබෙන්නේ මේ මේ අංග ටික සම්පූර්ණ වුණොත්. කියන අර්ථයෙන් තමයි මෙතන බොජ්ජංග කියලා කියන්නේ. එතකොට විරිය චෛතසිකයේ බොජ්ජංගයක් හැටියට අවබෝධය ලබන කෙනෙකුගේ චිත්තසංතානයේ ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන ගුණයක් හැටියට ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන අංගයක් හැටියට මේ වීර චෛතසිකය පැවතිය යුතුයි. එතකොට ඒ මට්ටමට කොහොමද ඒ ගුණයෙන් යුක්තව කොහොමද වීර දියුණු කරන්නේ? ඒ බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා බොජ්ජංග සංයුත්තේදී විරිය සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමි. එතකොට ඒතනත්තා වීර දියුණු කරන්න ඕන මෙන්න මේ ගුණාංග වලින් යුක්තව එතකොට තමයි මේ වීරය බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නේ. මොනවද ගුණාංග? විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත සහ වස්සග්ග පරිණාමය. අපි මේට ඉහතදිත් මේවා ගැන කතා කරලා තියෙනවා. විවේක නිස්සිත කියලා කිව්වේ සිත කෙලසුන්ගෙන් මුදවා ගැනීම. එතකොට විවේකය අවස්ථා තුනකින් දක්වනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. කාය විවේක කියලා කියන්නේ කය සංකීර්ණ ව්‍යාකූල තත්ත්වයෙන් නිදහස් කරලා කය සංසුන් කර ගැනීම. ඒ කියන්නේ කාය ධරතයන්ගෙන් මුදවා ගැනීම. ධරත කියලා කියන්නේ ශරීරයේ දැඩි බව, තෙහෙට්ටු බව. එතකොට ඒ භාවනා කාර්යයට අයෝග්‍ය ගතිය තමයි ධරත කියලා කියන්නේ. එතකොට ඒ තනත්තා භාවනා කරන්න උත්සාහ කළාට කයෙන් ඒකට අවශ්‍ය සහයෝගය නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපිට හොඳට වැටහෙනවා භාවනා කරන අය අත්දැකීම් ලැබලා තියෙනවා. භාවනා කරමින් ඉඳලා අපි හිතමු බාහිර වගකීම් ගොඩාක් ඔළුවට අරගෙන දුවලා පැනලා වෙහෙසිලා කටයුතු කරන්න සිද්ධ වුණොත් ඊට පස්සේ ඒ ඇති වෙන වෙහෙසත් එක්කලා ආපහු ඇවිදින් භාවනා කරන්න උත්සාහ කළාට කොහොමවත් හිත එකඟ කරගන්න බෑ. කයේ සහයෝගය එකට ලැබෙන්නේ නෑ. කය සංසුන් වෙන්නේ නෑ. කය සැහැල්ලු වෙන්නේ නෑ. එතකොට ස්නායු පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, පේශි පද්ධතිය මේ මොකකවත් සහයෝගයක් නෑ සිත සංසුන් වෙන්න. ඒවා වික්ෂිප්තයි. ඒවා ව්‍යාකූලයි. මොකද අර වෙහෙසිලා කරන බාහිර කටයුතුත් එක්කලා යෙදිලා. එතකොට ඒබඳු කාය දරත ස්වභාවයෙන් යුක්ත වුණොත් ඒතනත්තාට එකතන වාඩි වෙලා හිටියා කියලා උත්සාහ කළා කියලා ඒ තෙහෙට්ටුවත් එක්කලා ඒ ව්‍යාකූල බවත් එක්කලා මානසික ඒකාග්‍රතාවයකට නිවැරදි අවබෝධයක් ඇති කරගන්නට කායික සහාය ලැබෙන්නේ නැහැ. ඒ නිසා කාය විවේක කියලා කියන්නේ කාය දරතයන්ගෙන් කය නිදහස් කර ගැනීම. අර අකර්මණ්‍ය ගතියෙන් කය නිදහස් කරගෙන වඩාම භාවනා කාර්යයට සිත පුහුණු කිරීමේ කාර්යයට යෝග්‍ය මට්ටමට කය සැහැල්ලු කර ගැනීම නිදහස් කර ගැනීම තමයි කාය විවේක කියලා කියන්නේ. එතකොට ඒ කාය විවේකය කුමක් සඳහාද? චිත්ත විවේකය සඳහා. ඒ කය සැහැල්ලු කරගෙන අර බාහිර කටයුතු වලින් නිදහස් කරගන්නේ මොකටද? කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ ධර්ම මත යැපෙන්නට නෙමේ. නීවරණයන්ගෙන් සිත නිදහස් කරගන්නට. අන්නේ නීවරණයන්ගෙන් සිත නිදහස් කර ගැනීම තමයි චිත්ත විවේක කියලා කියන්නේ. ඒතර කාය විවේකයේ කුමක් සඳහාද? චිත්ත විවේකයේ සඳහා. චිත්ත විවේකයේ කුමක් සඳහාද? උපදි විවේකයේ සඳහා. උපදිහි කියලා කියනවා කෙලස් ධර්ම වලට. ඒ වගේම මේ පංචස්කන්ධයටත් උපදි කියලා කියනවා. එතකොට පංචස්කන්ධ සංඛ්‍යාත උපදීන්ගෙන් නිදහස් වීම සඳහා දැන් අපි නිවන පිළිබඳව කතා කරනකොට නිවන දෙආකාරයකින් පැහැදිලි කරගන්නවානේ. සෝපදිශේෂ පරිණිරවාණය සහ අනුපදිශේෂ පරිණිරවාණය කියලා. ඒතර සෝපදිශේෂ පරිණිරවාණය කියලා කියන්නේ පංචස්කන්ධ සංඛ්‍යාත උපදිය ඉතිරිව තිබියදී කෙලස් ප්‍රහාණය කිරීම පමණක් සිද්ධ කරනවා. එතකොට එතනත්තා කෙලස් නැසල නිසා මානසික නිවීමක් තියෙනවා. හැබැයි පංචස්කන්ධ සංඛ්‍යාත උපදී සහිතවයි. ඒ නිර්වාණය හඳුන්වනවා සෝපදිශේෂ ස උපදිශේෂ කියන එකයි සෝපදිශේෂ කියන්නේ. එතකොට උපදීන් ශේෂව පවතින පංචස්කන්ධ සංඛ්‍යාත උපදී ඉතිරිව තියෙද්දී කෙලස් ප්‍රහාණය කරනවා. ඊළඟට පරිණිරවාණය කියලා හඳුන්වන තැනදී නැත්නම් ස්කන්ධ පරිණිරවාණය කියලා හඳුන්වන තැනදී පංචස්කන්ධයෙන් සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා. අන්න ඒ අවස්ථාව හඳුන්වනවා අනුපදිශේෂ පරිණිරවාණය. කෙලස් ප්‍රහාණය කිරීම සෝපදිශේෂ පරිණිරවාණය. එයිද කෙලස් ධර්ම ප්‍රහාණය කරනවා පංචස්කන්ධ සංඛ්‍යාත උපදීන් ඉතිරිව තිබියදී. එතකොට අ ස්කන්ධ පරිණිරවාණය මේ පංචස්කන්ධ සංඛ්‍යාත උපදීන් genut නිදහසයි. එතකොට කාය විවේකය, චිත්ත විවේකය සඳහා චිත්ත විවේකය, උපදි විවේකය සඳහා කියන්නේ මේ පංචස්කන්ධයෙන් මිදෙන්න. මුලින්ම පංචස්කන්ධය උපාදාන කරගෙන ඉන්න ස්වභාවයෙන් පංචෝපාදානස්කන්ධයෙන් මිදෙනවා. ඊට පස්සේ පරිණ ස්කන්ධ පරිණිරවාණ සංඛ්‍යාත අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවේ සමස්ත පංචස්කන්ධයම මිදෙනවා. එතකොට කෙලස් ප්‍රහාණය කරලා කරනවා කියලා කියන්නේ පංච උපාදානයෙන් මිදෙනවා. ස්කන්ධ පරිනිර්වාණයදී පංචස්කන්ධයෙන්ම මිදෙනවා. එතකොට මේ පංචෝපාදානයෙන් මිදීම සහ පංචස්කන්ධයෙන් මිදීම සංඛ්‍යාත වූ උපදි විවේකය සඳහායි මේ වීරය කරන්නේ. එතකොට කය නිදහස් කරගන්නේ සිත නිදහස් කරගන්න සිත නිදහස් කරන්නේ මේ ක්ලේශයන්ගෙන් සහ පංචස්කන්ධයෙන් නිදහස් වීම සඳහායි කියන මෙන්න මේ තුන්ාකාර විවේකය සඳහා ඒ විවේකය අරමුණු කොටගෙන යමෙක් වීරය කරනවා නම් ඒ වීරය තමයි අවබෝධය සඳහා කෙලස් ප්‍රහාණය සඳහා අංගයක් හැටියට බොජ්ජංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක. මොකද එහෙම නොවුනොත් අපි මුලින්ම කතා කළා වීර චෛතසිකය කුසල අකුසල දෙකේ මෙදෙනවා. එතකොට අකුසලයේ ගැන අපිට කතාවක් නැහැ. මේ කුසලයේ ගැන කතා කරනකොට කුසල මූලික වීරයයි අපිට වැදගත් වෙන්නේ. හැබැයි වීර කුසල මූලික වෙච්ච පමණටම එය නිවනට උපකාර වෙන්නේ නැහැ. අවශේෂ කුසල් දහම් කරමින් සසර පවත්වන්නත් පුළුවන්. පුඤ්ඤාභි සංඛාර ගොඩනගමින්, ආනින්ජාභි සංඛාර ගොඩනගමින් සාංශාරික පැවැත්ම තුල සුවසේ ජීවත් වෙන්නටත් වීරය තමයි උදව් වෙන්නේ. එතකොට ඒ සාංශාරික පැවැත්මට උදව් කරන්නා වීරය චතුරාර්ය සත්‍ය අවබෝධ සංඛ්‍යාත බෝධියට උදව් වෙනවා. බෝධියට අංගයක් වෙන தත්ත්වයටපත් වෙන්නේ මෙන්න මේ කාය විවේක චිත්ත විවේක උපදි විවේකය සඳහායි මේ වීර කරන්න කියන අවබෝධය ඇතිව වීරය පවත්වන්නට පුළුවන් නම් තමයි එය බොජ්ජංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක ඒකයි විවේක නිස්සිත කිව්වේ ඊළඟට විරාග නිස්සිත රාග කියලා කිව්වේ ඇලෙන බැඳෙන ගතිය. එතකොට විරාග කියලා කිව්වේ නොඇලෙන ගතිය. නොඇලෙන ගතිය. ඒ නොඇලෙන්න ගතියෙන් යුක්තව මොනවා හිත මොනවායිද ඇලෙන්නේ ආරම්මණයන් ආරම්මණයන්හි ඇලෙන බැඳෙන උපාදාන කරන ස්වභාවය කාමයන්හි ඇලෙන ගතිය කැමති දේවල් වල ඇලෙනවා එතකොට මේ කැමති දේවල් වල ඇලෙන ස්වභාවය තිබියදී අපි වීරය ප්‍රගුණ කරනවා නම් ඒ වීරය තනත්තාට සංසාරයේහි පැවැත්ම සඳහා තමයි උපකාර දැන් පවත් මේ සාමාන්‍ය ලෝකයේ තුල පුද්ගලයෝ කායික මානසික උත්සාහයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ හැම උත්සාහයක්ම නිවනට උපකාර වෙන්නේ නැහැ. ඇයිද? සම්පත් ලබන්න, ලැබූ සම්පත් පවත්වා ගන්නට, ඉන්ද්‍රිය පිනවන්නට තියෙන කැමැත්ත අන්න රාග ඇලෙන බැඳෙන ගතියෙන් මේ පංචස්කන්ධෙහි ඇලෙන ගතියෙන් යුක්තවයි ඒ වීර්ය කරන්නේ. ඒතර ඒ වීර්යෙන් යම්කිසි ලෞකික અભිවෘද්ධියක් ලබන්නට පුළුවන්. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියන මේ දුකින් එතර වීම පංචස්කන්ධයෙන් නිදහස් වීම කියන තැනට එහි සහයෝගයක් නැහැ. ඒ සහයෝගය ලැබෙන විරාග නිස්සිත අර පංචස්කන්ධෙහි ඇලෙන ගතියෙන් නිදෙන්නටයි මේ වීරය කරන්න කියන අවබෝධය ඇතිව වීරය පවත්වන්නට පුළුවන් නම් තමයි ඒ වීරය බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නේ. ඊළඟට නිරෝධ නිස්සිතං. නිරෝධ කියලා කිව්වේ නිරුද්ධ වීම. එතකොට මේ නිරෝධය අවස්ථා තුනකින් දක්වනවා. තදංග නිරෝධ, විස්කම්ම නිරෝධ, සමුච්ඡේද නිරෝධ වශයෙන්. තදංග නිරෝධ කියලා කියන්නේ తాවකාලිකව නිරුද්ධ කරනවා. දැන් මේ ක්ලේශ ධර්මයන් අපට తాවකාලිකව නිරුද්ධ කරන්න පුළුවන්. ඇත්තටම මේ නාම රූප ධර්මයන්ගේ Nirodha සඳහා අපට ලොකු වෙහසක් ගන්නට දෙයක් නැහැ. හටගත් නාම රූප ධර්ම එය විසින්ම නිරුද්ධ වෙනවා. එය විසින්ම බිඳී යනවා. එhmenan අපට ලොකු වෙහසක් ගන්න වෙන්නේ කුමක් සඳහාද? ඒ නිරුද්ධ වෙන ධර්මය යලි හේතු ප්‍රත්‍යයෙන් නැවත හට ගන්නවා. ඒ නිරුද්ධ වෙන ධර්මය නිරුද්ධ වෙලා ඉවරයි. ඒක නෙවෙයි නැවත හටගන්නේ. නැවත අභිනව හේතු ප්‍රත්‍යයෙන් යලිත් ඒ ඒ ඒ නාම ධර්ම රූප ධර්ම ජනිත වෙනවා. එතකොට දැන් එක් නාම ධර්මයක් එක් රූප ධර්මයක් හටගෙන වහාම අනිත්‍ය ලක්ෂණය නිසා නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට මේක නවතින්නේ නැහැ. ඒබඳු ධර්ම ගොඩනගන්නට අදාළ තවත් හේතුප්‍රත්‍ය තියෙන නිසා ඒවයින් යලිත් ගොඩනගෙනවා. එතකොට මේක પરම්පරාවක් හැටියට පවතින ක්ෂණය ක්ෂණයක් පාසා උපදින උපදින නාම රූප ධර්ම බිඳෙනවා නිරුද්ධ වෙනවා ඒකට අපට 아무තුවෙන් වෙහෙසෙන්නට දෙයක් නැහැ හැබැයි එහෙම නිරුද්ධ වුණාට එහි પરම්පරාව දිගු කාලයක් පවතින එහෙමනම් මෙතන නිරෝධ නිස්සිත කියලා කියන්නේ අර සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය මත නිරුද්ධ වීම නෙමෙයි. ඒකට 아무තුවෙන් අපි වෙහෙසෙන්නට ඕන නැහැ. මේ නිරෝධ නිස්සිත කියලා කියන්නේ සංස්කාර ධර්මයන් නැවත නොහට ගන්නා තත්ත්වයෙන් නිරුද්ධ කරන්නට. යමක් නිරුද්ධ වුනහම නැවත හටගන්න නැතුව තියෙන්නේ ඒක නැවත හටගන්නට අවශ්‍ය හේතු ප්‍රත්‍ය නිරුද්ධ කළොත් විතරයි. දැන් නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කරනවා කියලා කියන්නේ මොකක්ද? ඒ සමස්ත පරම්පරාවම ජනිත වෙන්නට තියෙන මූල ශක්තිය අහෝසි කිරීමයි. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අඹ ඇටයක් තියෙනවා. ඒ අඹ ඇටේ පැලවීමේ ගුණයෙන් යුක්තයි. දැන් ඒකට ජලය, පස, හිරු එළිය මේවා එකතු වුණොත් මේ අඹ ඇටේ පැලවෙනවා. පැල වුණොත් අඹ පැලයක් හැදෙනවා. ඒ අඹ පැලෙන් අඹ ගහක් හැදෙනවා. අඹ ගස්වල අඹ මල් හැදෙනවා. ඒ අඹ මල් වලින් අඹ ගෙඩි හැදෙනවා. ඒ ගෙඩි හැදුනන් පස්සේ තවත් අඹ ඇට හැදෙනවා. ඊට පස්සේ මේක ව්‍යාප්ත වෙනවා හැමතැනම. දැන් මෙසේ પરම්පරාවක් ජනිත කරන්නට පුළුවන් මූල බීජයක් තමයි මේ අඹ ඇටේ කියන්නේ. දැන් අපි අඹ ඇටේ හිරු එළිය පස ජලය කියන මේවා ස්පර්ශ වෙන්නට නොදී අපි මේක තලලා කපලා පොඩි කරලා පුලුස්සලා ගිනි තියලා අලු කරලා දානවා. දැන් අර අඹ ඇටය අලු වෙනවා සමගම ඒ අඹ ඇටය නිසා ඇතිවෙන්නට තිබුණු අඹ පැලය නොයිපදීම අහෝසි වෙලා. ඒක දැන් උපදින්නට අවස්ථාවක් නැහැ අඹ ඇටේ නැති නිසා. එතකොට ඒක උපදින්න නැතුවම නිරුද්ධ වෙලා. ඒ අඹ ඇටය හිටෙවුවා නම් හැදෙන්න තිබුණු අඹ ගහ දැන් හැදෙන්නේ නැතුවම නිරුද්ධ වෙලා. ඊළඟට ඒ අඹ ගහ නිසා හැදෙන්න තිබිච්ච අඹ මල්, අඹ ගෙඩි, අඹ ඇට මේ සියල්ලක්ම නැවත නොහට ගන්නා ආකාරයෙන්ම නිරුද්ධ වෙනවා. අන්නේ Nirodhe තමයි අනුත්පාද Nirodhayයි කියලා කියන්නේ. ඒ කියන්නේ හටගන්නේ නැතුවම නිරුද්ධ වෙලා. එහෙම නැත්තම් නැවත නැවත හටගන්නා බව අහෝසි කරනවා. නැවත නැවත හටගන්නේ මේ මූල ශක්තිය තිබුණොත් මේ මූල ශක්තිය අහෝසි කරනකොටම ඒ නිසා ඉදිරියට හටගන්න තියෙන ඔක්කොම ඉවරයි. ඒකට තමයි අනුත්පාද නිරෝධය කියලා එහෙම නැතිනම් උත්පාද නිරෝධය කියන එක උත්පාද නිරෝධයට අපි 아무තෙන් වෙහෙසෙන්න දෙයක් නැහැ. උත්පාද නිරෝධය ස්වභාවිකව සිද්ධ වෙනවා. උපන්නා වූ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය නිසා එය කොහොමත් බිඳී යනවා. ඒ කොහොමත් අහෝසි වෙනවා. ඒකට අපි අමුතුවෙන් දඟලන්නට දෙයක් නැහැ. නිසා උත්පාද නිරෝධයට අපි වෙහෙසෙන්නට අවශ්‍ය නැහැ. අපි වෙහෙසිය යුත්තේ අනුත්පාද නිරෝධයටයි. ඒ කියන්නේ තවම නොහටගත් ධර්ම නොහට ගන්නා තත්වයටමපත් කරන්න. අර මුලින් කතා කළේ නූපන්න අකුසල් නූපදවා පවත්වන්න. අන්න ඒ වගේ මේ නොහටගත් සංස්කාර ධර්මයන් නැවත නොහට ගන්නා තත්ත්වයට පමුණවන්නට අපි යම් වෑයමක් කරනවා නම් ඒ වෑයම තමයි නිරෝධ නිස්සිත කියලා කියන්නේ. තර පංචස්කන්ධය නැවත නැවත හට ගන්නවා පරම්පරා වශයෙන් පවතින ඒ පරම්පරා වශයෙන් පවතින පංචස්කන්ධය නැවත නොහට ගන්නා තත්ත්වයටපත් කරන්න. ඒ කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා දුරු කළොත් විතරයි නැවත නොහට ගන්නා තත්ත්වයටපත් වෙන්නේ. අන්න එතනටපත් කරන්නටයි මේ වීර්ය කියන අවබෝධයෙන් යුක්තව වීර්ය කිරීම තමයි මෙතන නිරෝධ නිස්සිත කියලා හඳුන්වන්නේ. ඊළඟට වොස්සග්ග පරිණාමය වොස්සග්ග කියලා කියන්නේ අත්හැරීම ඒ අත්හැරීම දෙසට නැවුණු ස්වરૂපයෙන් යුක්තව වීරය පැවැත්වුවොත් තමයි අවබෝධයට උදා වෙන්නේ මොකද අත්හැරීම කියලා කියන්නේ දැන් වර්තමාන ලෝකයේ බොහෝ දෙනා අත්හැරීම පුරුදු කරන අකමැති දේ පීඩාකාරී දේ අමාරු දේ රුචි නැති දේ කරගන්න බැරි දේ ඒව අතාරින්න අපට පුළුවන් ඒව අතාරින්න 아무තු ගුණයක් 아무තු ඥානයක් තියෙන්න ඕනේ 아무තු භාවනාවක් තියෙන්න ඕනේ සතා සිව්පාවා පවා තමන් අකමැති දේවල් අතහරිනවා පීඩාකාරී දේවල් අතහරිනවා එතකොට අපි පුරුදු වෙන්න ඕන කරන්නේ කාමයන් අතහරින්නට කාමයන් කියන්නේ කැමති දේ කැමති දේ විතරක් නෙමෙයි කැමැත්ත වස්තුකාමයේ අතහරින්න පහසුයි ක්ලේශකාමයේ අතහරින්න වස්තුකාමය කියලා කියන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණ අපිට අරමුණු වලින් ඈත් වෙලා ඉන්න පුළුවන්. සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ අරමුණු වලින් ඈත් වෙලා ඉන්න. හැබැයි අරමුණු වලින් ඈත් වුණාට ඒ අරමුණු ගැන සිහි කරන, කල්පනා කරන, උපාදාන කරන, ඇලෙන, බැඳෙන ඒ ඒ මනෝභාවයන්ගෙන් අපට නිදහස් වෙන්න පහසු නැහැ. එතකොට වස්තුකාමයේ සහ ක්ලේශකාමයේ කියන දෙපැත්තෙන්ම තියෙන මේ කාම ඡන්දය එහෙම නැත්නම් කාම රාගය එහෙම නැත්නම් ඇල්ම බැඳීම දුරු කිරීම සඳහා මේ වීරය කරන්නේ කියන අවබෝධය ඇතිව යම් කිසි කෙනෙකුට වීරය දියුණු කරන්න පුළුවන් නම් ඒක තමයි වස්සග්ග පරිණාමය. කාමයන් අත්හැරීම එහෙම නැත්නම් නෛෂ්කාම්‍ය පිනිසයි මේ වීරය කියන අවබෝධයෙන් යුක්තව වීරය කියන්නේ. ඔන්න ඔය කියපු ආකාරයට විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, වස්සග්ග පරිණාමය කියන මේ ගුණයන්ගෙන් යුක්තව වීරිය දියුණු කරනකොට එය අවබෝධයේහිම අංගයක් බවට පත් වෙනවා. ඒ නිසා එය බොජ්ජංග ධර්මයක් කියලා හඳුන්වනවා. ඊළඟට ඊළඟට අවසාන කාරණය තමයි වීරය මාර්ගාංග ධර්මයක් හැටියට. මාර්ගාංග කියලා කියන්නේ ආර්ය ශ්‍රාංක මාර්ගයේහි අංගයක් බවට පත් වෙනවා. දැන් මහා චත්තාරිස්සක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග ලෞකික ලෝකෝත්තර කියන අවස්ථා දෙකක වැඩෙනවා. ලෞකික කියලා කියන්නේ අපේ සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී මේ මාර්ගාංග එහෙම නැත්නම් මේ චෛතසික ධර්ම දියුණු කරන මුල් අවස්ථාව. එතකොට ඒවැ ශක්තිය වැඩි වෙන්නට පුළුවන් වැඩි වුණාට අර ක්ලේශ ප්‍රහාණය සඳහා යෝග්‍ය වෙන්නේ මේ අංග 8ම එක මොහොතේ ක්‍රියාත්මක වුණොත් විතරයි. එහෙම නැත්නම් වීර්ය කොච්චර ප්‍රබල වුණත් අර සමතාවයට එන්නේ නැත්නම් මේ මාර්ගාංග 8ම සමතුලිත වෙලා එක්සිතක එකම බලයෙන් යුක්තව ගොඩ නැගුණේ නැතිනම් අනුසය ධර්ම ප්‍රහාණය කරන්න සමත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තියෙනවානේ අනුසය පරිඋත්ථාන ව්‍යතික්‍රමන කියලා. එතකොට පරිඋත්ථාන අවස්ථාව ව්‍යතික්‍රමන අවස්ථාව දුරු කරගන්න පුළුවන් සීල සංවරය. පරිඋත්ථාන අවස්ථාවෙහිවත් නැගී සිටින අවස්ථාව යටපත් කරගන්න පුළුවන් සිහියෙන් වීරයෙන් ඒවා යටපත් කරගන්න පුළුවන් විශේෂයෙන් ඒකාග්‍රතාවය. සිහිය සහ ඒකාග්‍රතාවයෙන් ඒවා යටපත් කරගන්නට පුළුවන්. නමුත් සිහියෙන් සහ ඒකාග්‍රතාවයෙන් පමණ අර අනුසය අවස්ථාව දුරු කරන්න බෑ. ඒකට ප්‍රඥාව වැඩෙන්නට ඕන. හැබැයි ප්‍රඥාවෙන් විතරක් ඒ කාර්ය කරන්නටත් බෑ. අර මාර්ගාංග 8ම එක්සිතක එක් මොහොතේ ක්‍රියාත්මක වෙන්න. එතකොට ඒක හරියටම උදාහරණයකින් කිව්වොත් දැන් වර්තමාන කාලේ තියෙන ඩිජිටල් ලොක් ඒ කියන්නේ ඉස්සර අපි යතුරු දාලා කරකවලා යමක් අඟුල දානවා. දැන් ඩිජිටල් කියලා කියන්නේ අංක ඉලක්කම් ඔබලා එහෙම නැත්නම් ඉලක්කම් කරකවලා උපකරණ ලොක් කරන්නට එහෙම නැත්නම් තමන් ගෙනියන බෑග් එක ඒකේ තියෙනවා අපි හිතමුකෝ ඉලක්කම් 8ක් තියෙන ලොක් එකක් තියෙනවා කියලා. දැන් ওই ඉලක්කම් 8 තියෙන ලොක් එකේ අපි එක ඉලක්කමක් නිවැරදි තැනට කරකවනවා. හැබැයි ඉලක්කම් 7ක්ම වැරදි තැන තියෙන. දැන් ඒතකොට ලොක් එක ඇරෙන්නේ නැහැ. මෙහෙම ඉලක්කම් 2ක් 3ක් 4ක් 5ක් 6ක් හත්වෙනි ඉලක්කමත් හරිතනට කරකවනවා. හැබැයි එකක් තාම හරියට කරකිලා නැත්නම් ලොකෙක ඇරෙන්නේ එතකොට හතක්ම ශක්තිමත් වුණත් වැඩක් නැහැ එකක් ඒ මට්ටමට ඇවිත් නැතිනම් අන්න අටවෙනි එකත් හරියට නිවැරදි තැනට ආවට පස්සේ තමයි ලොකෙක ඇරෙන්නේ අන්න ඒ වගේ තමයි මේ මාර්ගඵල අවබෝධය කියලා කියන්නේ අර මාර්ගාංග 8ම ඒකෙන් එකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් වැඩුණා කියලා වැඩක් නැහැ. අටවෙනි එකත් හරියටම ඒ මට්ටමට වැඩිලා එකම සිතේ ශක්තිමත්ව ක්‍රියාත්මක. අන්න එහෙම ඒ මාර්ගාංග 8 ක්‍රියාත්මක වෙනකොට තමයි ඒක ලෝකෝත්තර මාර්ගාංග කියන තැනට එන්නේ. අන්නේ ලෝකෝත්තර මාර්ගාංග කියන තැනට මේ විරිය චෛතසිකේ ක්‍රියාත්මක වෙන්නේ අර ආරෂ්ඨාංග මාර්ගයේ අවශේෂ චෛතසිකත් එක්කලා සමබරව එක්සිතක වැඩුණොත් පමණයි. ඉතින් ඊ අවස්ථාව බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. ඒ මට්ටමින් වීර්ය ක්‍රියාත්මක වෙනකොට ඒක ආර්ය ස්වરૂපයෙන් යුක්තයි. අනාර්ය ස්වરૂපයෙන් නික්මිලා ඉවතට ඔබට ගිහිල්ලා. ඊළඟට අනාසවා ආශ්‍රවයන්ගෙන් විනිර්මුක්තයි. ඒ අවස්ථාව. ලෝකුත්තර ලෞකික தත්වයෙන් ඔබට ගිහිල්ලා ලෝකෝත්තර தත්වයට ගිහින් ඊළඟට මග්ගංගා ඒ නිර්වාණගාමිනී මාර්ගයේහිම අංගයක් බවට එයපත් වෙලා මොකද ඒක එකම සිතේ යෙදෙන චෛතසික ධර්ම වෙනකොට තමයි ඒක මාර්ගාංගයක් හැටියට නිර්වාණ අවබෝධයට උපකාර වෙන්නේ මෙන්න මේ විදිහට වීර්ය අවස්ථා 9කදී විරිය චෛතසිකේ ක්‍රියාත්මක වෙනවා බෝධිපාක්ෂික ධර්මයක් හැටියට අපි පසුගිය සතියේ කතා කළේ එහි මුල් හතර ඒ කියන්නේ සම්‍යක් ප්‍රධාන වශයෙන් කොහොමද වීර ක්‍රියාත්මක වෙන්නේ කියලා අද අපි කතා කළේ විරිය ඉද්ධිපාදයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද විරිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? විරිය බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? විරිය බොජ්ජංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? විරිය මාර්ගාංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මේ වීර්ය අවශේෂ අවස්ථාවල විවිධ කෘත්‍ය කරමින් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? දැන් මේවා මෙහෙම වෙන වෙනම කිව්වට මේ වෙන වෙන අවස්ථාවල වීර්ය අපි වඩන්නේ ලෞකික වශයෙන් ලෝකෝත්තර தත්වයටපත් වෙනකොට මේ කියාපු ඔක්කොම එකට ක්‍රියාත්මක වෙනවා. එතකොට එතකොට සම්ම්‍ය වීර්ය සම්ම්‍ය ප්‍රධානයක් හැටියටත් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ඉද්ධිපාද ධර්මයක් හැටියටත් ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය ධර්මයක් හැටියටත් ක්‍රියාත්මක වෙනවා. බල ධර්මයක් හැටියටත්, බොජ්ජංග ධර්මයක් හැටියටත්, මාර්ගාංග ධර්මයක් හැටියටත් මේ සියල්ලම ක්‍රියාත්මක වෙනවා. කවර අවස්ථාවකද ලෝකෝත්තර මාර්ගාංගයක් හැටියට ක්‍රියාත්මක වෙන මොහොතේ එතකොට වඩා ප්‍රබල වෙන්නේ මාර්ගාංග ධර්මය. අර එකම සිතේ එකම මොහොතේදීමෙන් කෙලස් ප්‍රහාණය කරන අවස්ථාව. ඒ කියන්නේ ක්ලේශයන්ගේ අනුශ්‍රය අවස්ථාව දුරු කිරීම. සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඥානයන්ගෙන් ක්ලේශ ප්‍රහාණය කරන අවස්ථාව තමයි ප්‍රධාන අවස්ථාව. ඒ ප්‍රධාන අවස්ථාවට පැමිණෙනකොට මේ අවශේෂ සියලු කෘත්‍යයන් ඒ මොහොතේ එකටම සිද්ධ වෙනවා. සම්‍යක් ප්‍රධාන කෘත්‍යයක් සිද්ධ වෙනවා ඉද්ධිපාද කෘත්‍යයක් සිද්ධ වෙනවා ඉන්ද්‍රිය කෘත්‍යයක් සිද්ධ වෙනවා බල කෘත්‍යයක් සිද්ධ වෙනවා බොජ්ජංග කෘත්‍යයක් සිද්ධ වෙනවා මාර්ගාංග කෘත්‍යයක් සිද්ධ වෙනවා. එතකොට එකම වීරයේ ඒ ඒ අවස්ථාවේදී ක්‍රියා කරන ස්වરૂප ටිකක් තමයි දැන් මේ පැහැදිලි කරන්නේ. ඒ හැම ස්වરૂපයක්ම අවබෝධය සඳහා උදව් වෙනවා. ඒ හැම ස්වરૂපයක්ම එකට ක්‍රියාත්මක වෙන සුවිශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මාර්ගාංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට. ඉතින් අපි මේවා වෙන වෙනම හඳුනාගෙන ඒ ඒ ගති ලක්ෂණ තේරුම් අරගෙන දියුණු කරන්නට ඕන. එහෙම දියුණු කරද්දි දියුණු කරද්දි තමයි අර ලෞකික தත්වයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික ශක්තිමත් වෙන්නේ. ඊට පස්සේ ඒ ඉන්ද්‍රිය ධර්ම මාර්ගාංග සමතාවයටපත් වෙනකොට තමයි ලෝකෝත්තර භාවයෙන් ඒවා අවදි කරන්නට, සක්‍රිය කරන්නට අපේ මනසට හැකි වෙන්නේ. ඉතින් අද දවසේ ධර්මදේශනාව මේ පමණකින් අපි නිමාවටපත් කරනවා. අපි අද දවසේ වීරය පිළිබඳව සම්පූර්ණයෙන් ඒතකොට වීරය අවස්ථා 9ක යෙදෙනවා. ඒ අවස්ථා 9ම අපි කතා කරලා නිම කළා. එතකොට ඊළඟ සතියේ අපි කතා කරන්නේ ඊළඟට වැඩිපුරම බහුලවම යෙදෙන චෛතසික ධර්මය තමයි සති චෛතසිකය. විරිය අවස්ථා 9ක යෙදෙනවා, සතිය අවස්ථා 8ක යෙදෙනවා. එතකොට මේ අවස්ථා 8ක සතිචෛතසිකය කොහොමද යෙදෙන්නේ කියන පැහැදිලි කිරීම අපි ලබන සතියේ පැහැදිලි කරගන්නට උත්සාහවත් වෙනවා. එවනම් අද දවසේ අපි ධර්මදේශනා මේ පමණකින් නිමා කරලා අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.